පුත්‍රා දාති තුම්හෙච බික්කවේ ආමිස දායාදා භවෙයාත නෝ ධම්ම දායාදා තුම්හෙ පිතේන ආදිස්සා භවෙයාත ආමිෂදායාදා සත්තු සාසකනාවකා විහරಂತಿ නෝධම්මදායාදාති අහම් පිතේන ආදිස්සෝ භවෙයං ආමිෂදායාදා සත්තු ශාවකා විහරಂತಿ මොවාමි සදා යාදාතේ තුම්හෙච මේ භික්කවේ ධම්මදායාදා භවෙය්‍යාත නොවාමිස දායාදා තුම්මේ පිතේනන ආදිස්සෝ භවෙය්‍යාත ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ මෝවාමිස දායාදාති අහම් පිතේනන ආදිස්සෝ භවෙය්‍යං ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ මෝවාමිස දායාදාති තස්මාතිය බික්කවේ ධම්මදායාදා භවත මාමිත දායාදාති පින්වත්නි අද පොය ධර්ම දේශනාව හැටියට ධම්මදායාද සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වන්නවා. මේ ධම්මදායාද සූත්‍රයත් සෑහෙන ප්‍රමාණයකට දීර්ඝ සූත්‍රයක්. සම්පූර්ණයෙන්ම මේ සූත්‍ර ධර්මයේ විස්තර කරන්නට කාලයක් නැහැ. ඒ නිසා ප්‍රධාන කාරණා ටික මේ ධම්මදායාද සූත්‍රයේ සාරාංශය වගේ මේ කාලය තුල විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමේ වැඩවසද්දි තමයි මේ දේශනාව කළේ. මෙහෙම වදාරනවා. ධම්මදායාදාමේ භික්කවේ භවත මා ආමිෂ දායාදා. මහණෙනි මගේ ධර්මයට දායාද වව් මගේ ධර්මයට හිමිකාරය වව් ආමිෂයට හිමිකාරය නොවව් අත්තිමේ තුම්මේසු අනුකම්පා කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යං නෝ ආමිසු දායාතාති මහණෙනේ නුඹලා ගැන මගේ තියෙනම අනුකම්පාව මොකද්ද මේ අනුකම්පාව කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්න වෙද්ද ආමිෂයට හිමිකම් කියන්න නොවෙද්ද කියලා. නුඹලා ධර්මදායාදේ පිහිටවීම සඳහා නුඹලා කෙරෙහි මගේ අනුකම්පාවක් තියෙනවා. මෙහෙම වදාරනවා බුදුරජාණන් තුම්හේච භික්කවේ ආමිෂ දායාදා භවෙය්‍යාතනෝ ධම්ම දායාදා මහණෙනි නුඹලත් ආමිෂේත හිමිකාරය වෙනමන ධර්මීත ඒ වාගේ හිමිකංකාරය වෙන්නේ නැතිනම් තුම්හිපි තේන ආදිස්සා භවෙය්‍යාති ආමිෂ දායාදා සත්ත්ව ශ්‍රාවකා විහෙරන්තිනෝ ධම්ම දායාදාති මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයට ගැති වෙලා ඒ පැත්තේ කටයුතු කරනමය ධර්මයට දායාදකම් කියන්නේ නැත කියලා නුඹලාවත් නින්දා කටයුතු නිග්‍රහ කටයුතු අහම්පිතේන ආදිස්ස භවෙයං ආමිසදායාදා සත්ත්ව ශාවකා විහරන්තිනෝ ධම්මදායාදා මමත් ඒ කාරණේ හේතු කොටගෙන නින්දාදාගත වෙන. මොකද ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ ගැන හොයන හිමිකම් කිරණ අය නෙමෙයි ආමිෂය ගැන හොයන ඒ පැත්තට ගැති වෙච්ච පිරිසක් කියලා මාමත් නින්දා කටයුතු වෙනවා සම්මේච මේ භික්ඛවේ ධම්මදායාදා භවෙය්‍යාතනෝ ආමිෂදාය මහණෙනි යම් හේකින් නුඹලා මේ ආමිෂයේ පැත්තකට දමලා ධර්මයට බර වෙනවා නම් ධර්ම දායාදය අරගන්නවා තුම්හේපි තේන න ආදිස්සා භවෙය්‍යා නුඹලාට දෝෂාරෝපණයක් වෙන්නේ නැහැ මොකද ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිස දායා. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්නේය ආමසයට හිමිකම් කියන්න නොවේය කියලා මේ විදියට උඹලාටත් මේ ප්‍රශංසාවක් කෙරෙනවා. නින්දා කරන්නේ අහම්පිතේනන ආදිස්ස භවෙය ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිෂ දායා ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකය ධර්මයට හිමිකම් කියන්නේය ආමිෂයට හිමිකම් කියන්නේ නැවේය කියලා මටත් ඒකෙන් ප්‍රශංසාවක් වෙනවා ඒ නිසා මහණෙනි මගේ ධර්මයට හිමිකම් කියන්නෝ දායාදවන්නෝ බව ආමිෂයට හිමිකම් කියන්නෝ දායදවන්නෝ නොවව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ආමිෂයයි ධර්මයයි ධර්මයන් ආමිෂයක් බෙදී යනවා. පරියාය ධර්මයේ නිෂ්පරියාය ධර්ම. පරියාය ආමිෂේ නිෂ්පරියාය ආමිෂේ කියලා. මේ ශාසනයේ තිබෙන සතරමඟ සතරඵල නිවන් කියන මේ නව ලෝකෝත්තර ධර්ම ඒව නිෂ්පර්යාය ධර්ම හැටියට සැලකෙනවා. නිෂ්පර්යාය ධර්ම. නව ලෝකෝත්තර ධර්මයේ නිෂ්පර්යාය ධර්ම. ඊළඟට මේ ශාසනයේ ඇතම් කෙනෙක් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. උපෝසත කර්ම කරනවා. මල් ගඳ විලුම් ආදී පූජා කරනවා. බණ අහනවා ධර්ම දේශනා කරනවා. ධ්‍යාන සමාපatti උපදවා ගන්නවා. හැබැයි මේ සේරම කරුණ කරන්නේ මේ විවට්ටං කත්තෙන්ත විවට්ට කියන්නේ මේ සසර නැමැත්ම නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ කියාපු කටයුතු ටික කරනවා මෙහෙම කරමින් පිළිවෙලින් නිෂ්පර්යාය ධර්මයයි කියන අමාමහ නිවන් අවබෝධ කරගන්න. එතකොට කලින් කියාපු නව ලෝකෝත්තර ධර්මය නිෂ්පරියාය මේ පසුව කියාපු නිර්වාණ සම්පත්තියේ පතාගෙන දානාදී විවිධාකාර පින්දහම් කරමින් ගිහිල්ලා නිවන අවබෝධ කරගන්නවා ඒක පරියාය ධර්ම. ඒ පర్యాయ ධර්මයේ අවසානයේදී නිෂ්පర్యాయ ධර්මයේ බවට පත් කරගන්න. මේ විදිහට ධර්මය නිෂ්පర్యాయ ධර්මය පర్యాయ ධර්මය කියලා දෙආකාරයෙන් බෙදී යනවා. ඊළඟට ආමිෂය දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් නම් තේර පින්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පස නිස්පරියාය ආමිස ඊළඟට ඇතම් කෙනෙක් දිව්‍ය මනස්සාදී සම්පත් ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා සිල් රකිනවා උපෝසත කර්ම කරනවා බණහන ධර්ම දේශනා කරනවා ධාන සමාපatti උපදවා ගන්නවා බෑ මේ ඔක්කොම කරන්නේ භව සම්පත් ප්‍රාර්ථනා කරනවා එහෙම කළා හිතන් අවසානයේදී භව සම්පත් ලබා ගන්නවා ඒකට කියනවා පරියාය ආමිෂය කියලා. කොට නිෂ්පරියාය ආමිෂයයි පරියාය ආමිෂයයි. නිෂ්පරියාය ධර්මයයි පරියාය ධර්මයයි. ඉතින් මේ නිෂ්පරියාය ආමිෂයත් පරියාය ආමිෂයත් දල වශයෙන් ගත්තාම මේ ධර්මයත් ආමිෂයත් කියන දෙක මේ දෙකේ අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධර්මයේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දේශනා කළා. මේ නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ආයුතු නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ දේශනා කළ නිසා තමයි අපි මේ නිවන් මඟ දැනගන්නේ හොයාගන්නේ. ඒ නිසා ධර්මයටත් අයිතිකරු බුදුරජාණන් වහන්සේ තමයි. බුදුරජාණන් වහන්සේ සතුයි ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුජන වදාළ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යේ කියන මේ සිව්පසේ ලැබේ. බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලා නියම කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතුයි ආමිෂයක්. එහෙම බැලුවහම මේ ධර්මාමිෂ දෙකම බුදුරජාණන් වහන්සේ සතුයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ආමිෂය ගැන කල්පනා කරන්න එපාය ධර්මයේ ගැන කල්පනා කරන්න ධර්මයේම ගන්නේ ධර්මයට හිමිකම් කියන්නේ මේකට හොඳ කතාවකුත් බුදුරජාණන් වහන්සේම වදාරලා කියනවා. භික්ෂුන් වහන්සේලා දෙනමක් වෙනවා. මේ බෙලාබ බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන් වෙච්ච වෙලාව. හැබැයි තාම හිර හැරිලා නැහැ. දන් වළඳන්නට කාලය තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් වඩිනවා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන්. හැබැයි දාණය ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙච්ච දාණය තියෙනවා නමකට දෙනමකට තරමට. ඉතින් මේ දෙනම වැඩියහම බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම දැන් දාන වන්දන ඔක්කොම කටයුතු අවසానයි. මෙන්න තියෙනම මම දාන වන්දන ඉතිරි වෙච්ච දාන. කැමතිනම් මේ දාණය වළඳන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා දෙනමට වදාරනවා. එයින් එක භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දැන් දානේ වළඳන අවසානයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට ලැබෙන දාණය නම් ඒකේ පවිත්‍රතාවය කොච්චරද කියන්නේ. තාම පිරිසිදු දානයක් තමයි බුදුරජාණන් වහන්සේ ලබන්නේ. දැන් මටත් හොඳටම බඩගින් මේ ඊතා පිරිසිදු පවිත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළලා ඉතිරි වළඳලා ඉතිරි වෙච්ච දාන ටිකක් වළඳලා අද මම දවලුත් රැයත් මහණදම් පුරා ගන්නවා. එහෙම හිතලා හිටන් අර බුදුරජාණන් වහන්සේ ඉතිරි කළ දාන ටිකක් වළඳලා ඒ භික්ෂුන් වහන්සේ බඩගින්න නිවාගෙන එදා දවලුත් රාත්‍රියත් ගත කරලා මහණදම් පුරා ඊළඟට අනෙක් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දාන වළඳන අවසාන ඒ වළඳන ඉතිරි වෙච්ච දාන තියෙන ඒකත් ඊටාම පවිත්‍රයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ධර්මයට දායාද වන්නය ආමිෂයට දායාද නොවන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මම පිළි අරගෙන කොච්චර පවිත්‍ර දානයක් වුණත් මම මේ දාන ටික ගන්නෙ නැහැ. කුසගින්නේ. අද දවල් කාලයත් රාත්‍රී කාලයත් ගත කරමින් මහානදම් කරනවා. උන්වහන්සේ ඒ විදිහට කල්පනාමට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂූන් දෙනම අතුර දෙවැනිම කියවන භික්ෂුව ඊ타ත්ම ප්‍රශංසනීයයි. හැබැයි දෙනමම නරක නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ දාන ටිකක් ගත්ත කිසිම දෝෂයක් නැහැ. නමුත් මේ දෙන්නගෙන් අර පසුව කී බුදුරජාණන් වහන්සේගෙන්වත් ලැබුණ දාන ටික වළඳන්නේ නැතුව කුසගින්න රාජමල් ගත කර ගනිමින් මහණදම් පෙරව භික්ෂුව මේ දෙන්නා තුරෙන් ඊටාම ශ්‍රේෂ්ඨ ඒ භික්ෂුවට ඒක බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුභරතාවයේ සඳහා හේතු වෙනවා. දානයේ පිළිබඳව යම්කිසි වරදක් හෝ ක්ලේශයක් හෝ ඇති වෙච්ච වෙලාවට තමන්ට නිග්ම නිග්‍රහ කර ගන්නට පුළුවන්. නුඹ එදා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ දානි ටිකවත් වළඳන්නේ නැතුව දැන් මේ මේවට ඇලීම කරනවද මේවට ආශ කරනවද කියලා හිතන් Tamanටම නිග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙවෙනි භික්ෂුවගේ ක්‍රියාපිළිවෙල ඒ භික්ෂුවට බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුබරතාවයේ සඳහා ගුණධම් වැඩි දියුණු කර ගැනීම සඳහා හේතු වෙනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කෙටියෙන් දේශනා කරනවා. ආ විස්තර කළ ටික පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා එහෙම දේශනා කළා විහාරයට වැඩිය බුදුරජාණන් ඊළඟට සරියොත් මහ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නවත්තපු තැන ඉඳලා ධර්ම දේශනාව කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඇරුණහම මේ බුද්ධ ශාසනයේ අතිශ්‍රේෂ්ඨ සරියුත් මහ රහතන් වහන්සේ තමයි. ධම් සෙනෙමි කියලා කියනවනේ. දැන් සජ්ජුරුවන්ගේ සේනාධිපතිය තමයි ප්‍රධානි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපතිය තමයි සරියුත් මහරහතන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවැත් වූ ධර්ම චක්‍රය අනුව පවත්නවා නැවත පවත්නවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙම නිසා සරියුත් මහරහතන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේගේ අදහස් සෑහෙන ප්‍රමාණයකට තේරුම් අරගනිමින් ඒ අනුව ධර්ම දේශනා කරන්න. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දැන් ධර්ම දේශනාව ආරම්භ කරන අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තව ටිකක් විස්තර කරනවා. ඉත්තාවතා නුඛෝආවච සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නාන සික්ඛන්ති අවත්නි කෙතකින් ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රවිවේක වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මෙන්නේ නැහැ මේ ධර්ම දායාදයට සම්බන්ධවම තමයි මේක දේශනා කරන්න උන්වහන්සේ. දැන් ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රවිවේක විවේකීව වාසය කරනවා. මෙතන පරිවිත්ත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන්නේ උපදි විවේකය කියන්නේ නිර්වාණය. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා වාසය කරනවා එහෙම විවේකව වාසය කරනකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාමකයන්නේ විවේකයට අනුම හික්මෙන්නේ නැති කෙසේද මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නේ නගනවා ඉදාංශ සත්ත්ව පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානසික්ඛන්ත ඇරත්නි මෙන්න මේ ආකාරයට ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරනවා. ශ්‍රාවකයෝ ඒ විවේකයට අනුව වාසය කරන්නේ නැහැ. මෙතන තවත් විදියකින් ගන්නකොට විවේකය කියන්නේ කෙලෙස් දුරලීම කියලා ගන්නට පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් දුරලලා තේරම ප්‍රහාණය කරලා වාසය කරනවා. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මන්නේ නැත් කොහොමද කියලා හිතන් සරියුත් මහ රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මදාරනවා. එහෙම වීමට කාරණා කීපයක් කියනවා. මේක කාටත් හිතේ තබා ගැනීමට ඊටාම වටිනා ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ කාරණා ටික. සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. ඒ ගැන අපි තව ටිකක් සලකලා බලමු. යේ සංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේ නප්පජානති. ඔන්න එක කාරණයක්. ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ ධර්ම ප්‍රහාණය කරලා කළ යුතුය කියලා කරන්න කියලා වදාලා නම් මේ ශ්‍රාවකය ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. විවේකං නානසික්ඛන්ති කියන්නේ ඒකයි. විවේකයට අනුව හික්මෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ මේ මේ ධර්ම ප්‍රහාණය කරන්නට ඕන කියලා දේශනා කළා කියනවා. නමුත් ශාමකයෝ මේ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. ඔය එක කාරණයක්. බාහුලිකා චහන්ති සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛෙත්ත දුරා ඒ දෙවෙනි කාලේ මේ දෙවෙනි කාරණයේ බාහුලිකා කියන්නේ බොහොම බඩමුට්ටු පොරවගෙන වාසය කිරීම යුරෝපයේ දකර අනම්මනම් මහ ගොඩ ගොඩවල් බඩු මෝට්ටු එකතු කරගෙන පොරවගෙන වාසය කරන එකට කියනවා බාහුලිකා කියලා. එහෙම වාසය කරනවා. සාතලිකා මේ බුද්ධ ශාසනය බුද්ධ දේශනාව ගණන් ගන්නේ නැහැ බොහොම ලිහිල් කොට අරගන්න. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ බුද්ධ දේශනාම ගන්නෙ නෑ බොහෝම ලිහිල් කොට ගන්නවා විනය නීති රීති අරවා මේවා ඒවත් බොහෝම ලිහිල් කොට ගන්නවා සාතලිකා කියන්නේ ඒක ඔක්කමනේ පුබ්බංගම ඔක්කමන කියලා කියන්නේ අවපාතයට යන හින්දා යටට ගිලෙන හින්දා නීවරණයන්ට කියන නමයි දැන් මෙයා වාසය කරන්නේ නීවරණයන් පූර්වාංගමකටගෙන තමයි. දැන් නීවරණයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ තනත්තා නීවරණයන් පූර්වාංගමකටගෙන වාසය කරනවා. ඒවට යට වෙලා වාසය කරනවා. පවිවේකේ නික්කිත් අදුරා මේ ප්‍රවිවේකය කියන එක මේක අදහස ඇත්තරලා ඒවා ලබා ගන්න කියලා. කාය විවේකය කියනවා විවේක ස්ථානයකට පැමිණලා ජනසාමාජයෙන් අයින් වෙලා බණ භාවනා කරමින් වාසය කිරීම. ඒ අනුව ඉක්මෙන්නේ නැහැ. චිත්ත විවේකය කියනවා ධාන සමාපatti මාර්ගඵල ධර්ම මේ ඔක්කොටම ඒ පැත්ත ගැන හික්මෙන්නෙත් නැහැ. උපදි විවේකය කියනවා නිවනට. මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ විවේකයන් අනුව හික්මෙන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට වුණාම තුන් ආකාරයකින් ශ්‍රාවකය ගැරහීමටපත් වෙනවා. එකක් තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකය විවේකයට අනුව හික්මෙන්නේ නැහැ. මේ එක කාරණයක්. තෙරුන් වහන්සේලා ගැරහීමටපත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාලා නම් ඒ ධර්ම ප්‍රහාණය කරන්න. ඒ දෙවෙනි කාරණේනොත් නිග්‍රහමට දෝෂ දර්ශනයට ලක් වෙනවා තෙරුණාන. තුන්වෙනි කාරණය තමයි දැන් අලින් කියලා දුන්නේ බාහුලිකාච හොಂತಿ සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවියේකේ නික්ඛිත දුර මේ ප්‍රතිපත්ති ධර්මයන් අත්හැර දාලා ඒ ගැන හිතන්නේවත් නැතුව බුද්ධ දේශනාව ලිහිල් කොට අරගෙන නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරනවා මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකය තෙරුන් වහන්සේලා මෙන්න මේ විදිහට මේ ආකාරයෙන් උත්සාහය කළා තුන් ආකාරයකින් මේ ශ්‍රාවකය ජරහීමටපත් වෙනවා දෝෂ දර්ශනීයට ලක් වෙනවා නිග්‍රහවට ලක් වෙනවා පළවෙනි කාරණේ තමයි යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්නෙත් නෑ. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව වාසය කරනකොට තමන් විවේකීව වාසය කරන්නෙත් නෑ. අභාවලිකාදී වශයෙන් විස්තර කළ හැටියට මේ ප්‍රතිපත්ති ධර්මයන් සේරම අත්තර දාලා නීවරණයන්ට යටබලා වාසය කරනවා. මේ කාරණා තුනකින් ශ්‍රාවකයන් දෝෂ දර්ශනීයට ලක් වෙනවා. නිග්‍රහමට ලක් වෙනවා. මේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරන්නේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ගේ පින්වතුන්ටත් මේක එහෙම තමයි. තමන්ට භික්ෂුන් වහන්සේලාට මෙන් ਸਰව ප්‍රකාරයෙන් එක කරන්න බැරි වුණත් යම් කිසි ප්‍රමාණයකින් ඒ කටයුතු කරන්නට ඕන තමන්ගේ තරමට. ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කළා තමනුත් හැකි කරමින් විවේකී වාසය කිරීමට වෑයම් කරන්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කළා නම් ඒවා ප්‍රහාණය කිරීමට වෑයම් කරන්න ඕනේ ඒවා ප්‍රහාණය කරන්න. බාහුලිකාදි වශයෙන් වදාළ කාරණා ටිකේ හැටියට ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දමලා නීවරණයන් පූර්වාංගම කොටගෙන බණ භාවනා කිරීම අත්තර දමලා වාසය කරන්නේ නැතුව තමන්ට හැකි ප්‍රමාණයකින් මේ බණ භාවනා ආදිය කරමින් වාසය කරන්න. මේ පින්වතුන්ටත් කියනවා මේක. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කරන මේ විදිය මේ බුද්ධ ශාසනයේ තෙරවරු තුන් ආකාරයකින් දෝෂ දර්ශනයට ලක් වෙනවා කියලා. ඉතින් ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ මේ පිළිබඳව තවදුරටත් විස්තර කරනවා කොහොමද දැන් මුලින් ප්‍රකාශ කළානේ බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාළනම් ඒ ධර්ම ප්‍රහාණය කරන්නේත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකය විවේකීව වාසය කරන්නේත් නැහැ. බාහුලිකා ආදි වශයෙන් විස්තර කළ හැටියට ශාසනයේ ලිහිල් කොටගෙන ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දාලා නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරනවා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මදායාදාමේ භික්ඛවේ භවත කියලා. ඒකයි මේ දේශනාවේ මූලාශ්‍රය. මේ ශරියොත් මහරහතන් වහන්සේත් වදාරන්නේ එතෙන්ට තමයි. මේ කියන දෙපැත්ත ගත්තාම එක පැත්තක් ධර්ම දායාදයට හිමිකම් කියන අය වෙනවා අනිත් පැත්ත ධර්ම දායාදයට හිමිකම් නොකියන අය වෙනවා. තවත් පවිත්‍රව ධර්ම දායාදයක් ආමිෂ දායාදයක් කියන දෙක මේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දී නම් නම නැතුවට දේශනා කළේ ඒකයි. දැන් ශ්‍රාස්ත්‍රොන් වහන්සේ විවේකීව වාසය කරනව ශ්‍රාවක විවේකේ වාසය කරන්නේ. එතන තියෙන්නේ ආමිෂ දායකය. ශාස්ත්‍රෝන් වහන්සේ යම් යම් දේ ප්‍රහාණය කරන්න කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාරනම ශ්‍රාවකය කෙලෙස් ප්‍රහාණය කරන්න. එතනක් තියෙන්නේ ආමිෂ දායාද. එතකොට බාහුලිකා ආදි වශයෙන් විස්තර කළ ටික මේ බාහුල්‍ය බවට පත් වෙලා භාවනා කිරීම ආදී ගැන අත්තර දාලා නිවාණයන් පූර්වාංගම කොට සාසනේ ලිහිල් කොටගෙන වාසය. මේ ආමිෂ දායාදෙනේ අරගෙන තියෙන්නේ වචන වලින් නොකියුණාට එතන තියෙන ආමිෂ දායය. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ දෙපැත්ත තමයි මේ දේශනා කරන්නේ. ආමිෂ දායාදේ අත්හැරලා ධර්ම දායාදයටපත් වෙන්නේ කොහොමද කියලා. කලනොත් කිව්වනේ නිෂ්පරියාය ධර්මයේ පරියාය ධර්මයේ කියලා නිෂ්පරයාය ධර්මය කිව්වේ නව ලෝකෝත්තර ධර්ම. පරයාය ධර්මය කිව්වේ යම් යම් අය නිවන් පතමින් දාන ආදී පින්දහම් කළා අවසානයේදී නිර්වාණය අවබෝධ කරගෙන. ඒක පරයාය ධර්ම. නිෂ්පරයාය ධර්මයේ තමයි මෙතන ප්‍රධාන. ඒ ධර්මයේ ගැන තමයි මේ සරියුත් මහරහතන් වහන්සේ මෙතෙන්දි දේශනා කරා. මේම මදාරලා තවත් ඉදිරියට උන්වහන්සේ දේශනා කරනවා. කොහොමද අර ආමිෂ දායාද ධම්ම දායාද ආමිෂ දායාද කියන දෙකම පදනම් කොටගෙන තමයි මේ ඉදිරි සියලුම දේශනා සරියුත් මහරහතන් වහන්සේ කරන්නට යෙදුනේ. తත්‍රාවස ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ මේ ලෝභ දේශ දෙකෙන් ආරම්භ කළා. ලෝභය කියන එක ඊටාම ලාමක එකක්. දේශය කියන එකත් ලාමක එකක්. මේවා උසස් ධර්ම නෙමේ ලාමක ධර්ම. ලාමක ධර්ම, හීන ධර්ම, නීච ධර්ම. ලෝභය, දේශය කියන මේ දෙකම ලෝභය කියන්නේ තමා සතු දේවල් පිළිබඳවත් තදින් ඇලෙනවා බැඳෙනවා. ඒ මදිවට අනුන්ගේ දේවල් ගැනත් ලෝභකම් කරනවා බැඳෙනවා. ඒක තමයි ලෝභය කියන්නේ. ඔක නොඑක ආකාර නම් වලින් සඳහන් වෙනවා දේශනාවේ අවිද්‍යාව කියලා රාගය කියලා තණ්හාව කියලා මේ වගේ විවිධ නම් වලින් මේක විස්තර වෙලා තියෙනවා. මේක බොහොම ලාමක එකක්. ඊළඟට දෝෂෝච පාපකෝ. නම් දේශය කියන එකත් බොහොමත්ම ලාමක එකක්. දැන් ලෝභය බොහෝසෙයින් තමන්ගේ ජීවිතේ විනාශ කරනවා තමන්ට විපත් කරන එකමයි කරන්නේ ද්වේෂයෙන්ම නෙමෙයි Tamanට විපත් කරනවා අනුන්ටත් විපත් කරනවා. දුක්ඛෝ ආවස දෝෂේන අභිභූතෝ අත්තබ්භ්‍යාදාය පිටේතේති පරබ්භ්‍යාදාය පිටේතේති උභයබ්භ්‍යාදාය පිටේතේති. ඒ බුදුරජාණන් වහන්සේ වදාළා. දේශයෙන් බරිත වෙච්ච පුජ්‍යලයා තමාට අහිත පිණිස පිළිපදිනවා. අනුන්ට අහිත පිණිස පිළිපදිනවා. ඒ තමන්ටත් අනුන්ටත් කියන මේ දෙපක්ෂයටම අහිත පිණිස පිළිපදිනවා. මේ දේශය මේ බොහොම රළු එකක් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම විනාශය ළඟා කරනවා. ලෝභය එහෙම රළු බවක් පේන්නේ නමුත් තද බැඳීම තමයි ඇති වෙන්නේ ලෝභය. තමන්ටම තමයි බොහොම විපත් කරන්නේ. දැන් සරියත් මහ රහතන් වහන්සේ වදාරනවා తත්‍රාවසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභයත් බොහොම ලාමකයි දේශයත් බොහොම ලාමකයි මේ දේශනාවේ මුලත් එක්ක සම්බන්ධ කළාම මේ ධර්ම ධර්මාබා මේ ධර්ම දායාදේ ලබන හැටි නොලබන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ නෙමේ තරියොත් මහරහතන් වහන්සේ වේ මෙරස් ආකාරයකින් දේශනාකට වදාරන ලෝමස්සච පහානාය දෝසස්සච පහානාය අත්ථි මධ්‍යමා පටිපදා චක්කකරණේ ඥානකරණේ අදි වශයෙන් සරියොත් මහ රහතන් වහන්සේ වදාරන ඇවත්නේ මේ ලෝභයටත් දේශයටත් කියන මේ දෙකට මේ ලෝභ දේශ දෙක ප්‍රහාණය සඳහා මෙන්න තියෙනවා ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා නුවණස ඇති කරන ඥාන සම්පත්තිය ලබලා දෙන අවසානයේදී නිබ්බානාය සංවත්ත නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් තියෙනවා මොනවටද ලෝභයත් දේශයත් කියන මේ දෙක ප්‍රහාණය කරනවා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. තේයතේදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සමාධි මෙන්න මේක තමයි මේ ලෝභය, දේශය ආදී කෙලසුන් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාව. නුවණස ඇති කරන නිවන් පිණිස පවතින ප්‍රතිපදාව මෙන්න මේක තමයි. සම්‍යක් දෘෂ්ටි ආදී මාර්ගාංග 8 මේ මාර්ගාංග 8 හේතු කොටගෙන ලෝභයත් ප්‍රහාණය කරන්නට පුළුවන් ද්වේෂයත් ප්‍රහාණය කරන්නට පුළුවන් මධ්‍යම ප්‍රතිපදා මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කරලා තිබෙන මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මේකයි. මේ විදිහට සරියොත් මහ රහතන් වහන්සේ ලෝභය, දේශය, ක්‍රෝධය ආදී වශයෙන් කෙලෙස් 14ක් මෙතන දේශනා කළා. ඒ හැම එකක්ම වෙන වෙනම විස්තර කරන්නට බෑ. සමස්තයක් වශයෙන් අපි කෙලස් කියලා ගත්තාම තේරුම් ගන්නට පුළුවන්. මේ කෙලස් කියන ඒවා ශේරම ලාමක ධර්ම. යහපත් හොඳ ධර්ම නෙමෙයි ශ්‍රේෂ්ඨ ධර්ම නෙමෙයි එහෙම සමස්තයක් වශයෙන් කෙලස් කියලා ගත්තහම මේ සේරම ඊටාම ලාමක ධර්ම පාප ධර්ම පාප කියන්නේ පාපකෝ කියන්නේ මෙතන ලාමකයි කියන තේරුම. සේරම කෙලෙස් මේ ලාමක ධර්ම. ඒ ලාමක ධර්ම ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. නුවණස ඇති කරන නිවන පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ සම්‍යක් දෘෂ්ටි ආදී අංග 8කින් යතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේ විදිහට චරියොත් මහ රහතන් වහන්සේ මේ ධම්මදායාද ලබා ගන්න හැටි වෙනත් ආකාරයකින් දේශනා කළා. මේ වචනවල පදවල වෙනසක් තිබෙනවා මිසක් අර්ථේනම් කිසිම වෙනසක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලේ ධම්මදායාදාමේ භික්කවේ භවතම ආමිෂ දායාදා කියලා. ධර්මයේ හිමිකාරයන් වෙන්නය ආමිෂයේ හිමිකාරයන් නොවන්නේ. හැබැයි මෙතන තේරුම් ගන්නට ඕන සියයට 100ක්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ බුදුරජාණන් එහෙම ප්‍රතික්ෂේප කළොත් එහෙම භික්ෂුන් වහන්සේලාට මහානදම් පුරන්න ලැබෙන්නේ නැහැ. මහානදම් පුරන්නට සිවුරු පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන මේ සිව්පසේ අවශ්‍ය වෙනවා. ඒ සිව්පසේ නැතුව මහණදම් පුරන්න බෑ. කිහිපෙන් මුතුන්ගේ වශයෙන් ගත්තත් අඳුම් පැළඳුම් ආහාර පාන, ගෙවල් දොරවල් බෙහෙත් මේවා නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. මේවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. එහෙම කළා මහාන සම්පූර්ණ බෑ, ශාසනය පවත්වන්න බෑ. ඒවා පරිභෝග කරන හැටි වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ ආකාරයට දේශනා කර. ඒ දේශනාව අහලා ඒ අනුවට කටයුතු කරන්නට. කඩාණේට ගෙවෙනවට තෙල් දාන්නමාගේ කඩාණේ ගෙවෙනවට තෙල් දාන. තුවාලයකට බේත් බඳින්නමාගේ මේ සිව්පසය පරිභෝග කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒකට ප්‍රත්‍යවේක්ෂා කියලා වෙනම දේශනා කළාක් තියෙනවා පටිසංඛා යෝනිසෝ කියලා. මේ විස්තර අනුකූලව. ඉතින් අන්නේ විදිහ ඒ සිව්පසේ පරිභෝග කරන්න ඕන එහෙම නැතුව බෑ. ඒක ප්‍රතික්ෂේප කිරීමක් ඒ සිව්පසයත් ඔක්කම බුදුරජාණන් වහන්සේ සතුයි උන්වහන්සේ නියම කළ නිසා අනුදැනම දාලා නිසා තමයි වලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවා සම්පූර්ණී ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. තමන්ගේ දිවි පැවැත්මට ඥාන සංප්‍රයුක්තව අල්පේච්ඡාදී ගුණ වලින් යුක්තව ඒ සිව්පසේ පරිභෝග කරන්නේ. එතකොට එතන ආමිෂයට ගැති වුණා කියලා නෙමෙයි. දැන් මේ දේශනාවේ කොහොමද ඒකට ගැති වෙන්නේ කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. මේ කොටස හැම දිනාටම ගිහි පැවිදි කාටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන කොටසක්. ඉදාංශෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානසික්ඛං. නාස්ත්‍රුන් වහන්සේ විවේකීව කාය විවේකාදී උපදවාගෙන වාසය කරනව ඔන්න ශ්‍රාවකෝ යනු හික්මන්නේ නැහැ. මේක වැරද්දක්. ඊළඟට යම් ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඒව ප්‍රහාණය කරන්න. ඔන්න දෙවෙනි වැරද්ද. අර ආමිෂය පිළිබඳ විස්තරය කියවෙනවා මේ දරියුත් මහරහතන් වහන්සේ වදාළ තුන්වෙනි කාරණය. බාහුලිකාච හොන්ති. බාහුලික කියන්නේ නොයේක් බඩු මෝට්ටු සිවුරු පිරකර අනම්මනම් ගොඩ ගහගෙන පුරවගෙන යන යන තන අරන් යමින් එහෙම වාසය කරන එක. එහෙම කිරීම තමයි බාහුලික කියන්නේ. එතන තියෙන්නේ ආමසේ නමුත් ඒක වැරදි. එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ වදාළේ. සාතලිකා මේ ශාසනයේ විනය නීති රීති අරවා මේවා සේරම ලිහිල් කොට අරගන්න. ගානකට ගන්නෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. අන්න එතනත් ධර්ම දායාදේ නැහැ. ඒකට දායාද වෙලා නැහැ. ඔක්කමනේ පුබ්බංගම නීවරණ ධර්මයන් පෙරට කොටගෙනයි වාසය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා. මේ ශ්‍රාවකයෝ නීවරණ ධර්මයන් පෙරට කොටගෙන පූර්වාංගම කොටගෙන වාසය කරන උදාසීනව නින්දට බර වෙලා එහෙම වාසය කරනවා. එතකොට එතනත් අර ධර්ම දායාදේ නැහැ. පවිවේකේ නික්ඛිත දුර. මේ ප්‍රවේක කියන්නේ කාය වේක, චිත්ත වේක, බුද්ධි වේක කියන මේ විවේකයන්නේ ඒ ඔක්කොම මේ අදහස් එක්කම අත්තර දාලා එහෙම නැහැ බලාපොරොත්තු. නික්කිට දුරා කියන්නේ බලාපොරොත්තු සේරම අත්තර දාන. කිසිදු වීරියක් කරවමිය මොනවත් නැහැ ඒව කරන්නේ. මෙතන තියෙනවා මේ ධර්ම දායාදේ වෙන හැටි ආමිත දායාදේ වෙන හැටි මෙතන පෙන්눔 කරනවා සරියුත් මහ රහතන් වහන්සේ මේ කාරණා තුන භික්ෂූන්ට පමණක් නෙමේ ගිහි පින්වතුන්ටත් ඊටාම ප්‍රයෝජනයි. මේ කාරණා තුනෙන්ම ශ්‍රාවකයන් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහ කටයුතු. ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වාසය කරනකොට ශ්‍රාවකයෝ හැම වාසය කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාහම ඒක කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අල්පේච්ඡතාවයෙන් යුක්තව නොපසබට උත්සාහයෙන් බණ භාවනා කරන්න කියලා වදාලා තිබුණා ඒක කරන්නෙත් නෑව සහැල්ලුවට අරගෙන බඩමුට්ටු පුරවගෙන නීවරණයන්ට බර වෙලා එහෙම වාසය කරන මේ තුන් ආකාරයකින්ම මහා තෙරුන් වහන්සේලාත් මධ්‍යම තෙරුන් වහන්සේලාත් නවක තෙරුන් වහන්සේලාත් දෝෂ දර්ශනයට ලක් වෙනවා නිග්‍රහ කරනවා ඒ විතරක් නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි උපාසක උපාසිකාවන් පවා ඒ தත්තට ඒ හැටියට කටයුතු කරනවා නම් ඒ අය නිග්‍රහ කටයුතු දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ ධර්ම දායාදය ලබා ගන්නවයි නෙමෙයි. ඒක ලබා ගන්නෙ කොහොමද කියලා ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ තව දුරටත් වදාරනවා. తత్రాంశో లోభోచ పాపకో దోషోచ పాపకో මේ ලෝභ දේශ දෙකම මේ බොහොම ලාමක ධර්ම. මෙතන කෙලෙස් 14ක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම පිටු කළා හිතන් කෙලෙස් කියලා අරගන්න. එකින් එක විස්තර කරන්නට කාලේ නැහැ. මේ කෙලෙස් බොහොම ලාමකයි යවත්. කෙලෙස් බොහොම ලාමක ධර්ම. ඒ ලාමක ධර්මෝ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාවක් මධ්‍යම ප්‍රතිපදාව නුවණස ඇති කරන ඥානෙ පහල කරන නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් කියනවා මොකද්ද මේ ප්‍රතිපදාව අයමේව අරියෝ මට්ටංගිකෝ මග්ගමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවත් විස්තර කළ යුතුව තිබෙනවා. කාල සීමාවේ හැටියට ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. ධම්මදායාද සූත්‍රය පිළිබඳව සාරාංශයක් තමයි මෙතෙක් වේලා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාරනවා මහණෙනි මගේ ධර්මයට දායාද වෙන්න. ආමසයට එසේ දායාද නොවන්න. එයම ගේම බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා මහණෙනි මගේ තියෙන නුඹලා කෙරෙහි ලොකු අනුකම්පාවක්. මොකද්ද මේ මගේ ශ්‍රාවකය ධර්මයට හිමිකම් කියනමද ආමසයට හිමිකම් කියනවද නුඹලා ආමිෂ දායාදයට හිමිකාරයේ වෙනම නම් ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකය ආමිෂයට ගැති වෙලා වාසය කරනවා කියලා මහණෙනි නුඹලාවත් දෝෂ දර්ශනයට ලක් වෙනා නිග්‍රහ කටයුතු. ඒ නුඹලා නිසා මාවත් නිග්‍රහ කටයුතු වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂ දායාදයට හිමිකම් කියනවා ධර්මයේ දායාදයට හිමිකම් කියන්නේ නැහැ. ඊළඟට මහණෙනි නුඹලා ධර්මයට දායාද වෙලා වාසය කරනවා නම් නුඹලාමත් ප්‍රශංසා කටයුතු. ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්ම දායාදයට හිමිකම් කියමින් වාසය කරනවා කියලා. ඊළඟට මාවත් මටත් වෙනවා මේ ප්‍රශංසාව. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම හොඳයි. ඒ ශ්‍රාවකය ධර්මයට දායාද වෙමින් වාසය කරනවා කියලා මේ ශාස්ත්‍රඥ වහන්සේටත් ඒ ප්‍රසන්තාව එනවා ඒ නිසා මහණෙනි ධර්මයට දායාද වෙන්න ආමිෂයට දායාද නොවන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා කලින් කියලා දුන්නා මේ ආමිෂයේ 100% ප්‍රතික්ෂේප කිරීමක් නෙමේ කියලා භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු ජීවිතයේ ගත කරගෙන යාමට අවශ්‍ය කරන මේ සිව්පසය ඥාන සම්ප්‍රයුක්තව ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවා පරිභෝග කරන්නට පුළුවන්. ඒක ආමිෂයට ගැතිවීමක් නෙවෙයි. ආමසේත ගැතිවීම තමයි මේ දෙවෙනුව සරියුත් මහරහතන් වහන්සේ වදාළ පිළිවෙල ආමසේත ගැතිවීමක් වෙනවා. මොකද්ද? ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රවිවේකයෙන් යුක්තව වාසය කරනවා ශ්‍රාවකයෝ එම විවේකයට අනුව හික්මෙන්නේ නැහැ. අනේ එතන ධර්මදායාදේ නැහැ. ඊළඟට ශ්‍රාත් ශාස්ත්‍රඥ වහන්සේ වදාරලා තියෙනවා මේ මේ ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා. ඒ ධර්මයන් ප්‍රහාණය කරන්නෙත් නෑ මේ ශ්‍රාවකයෝ. එතකොට එතනත් ධර්ම දායාදේ නැහැ. ඊළඟට බාහුලික බඩු මුට්ටු පොරවගෙන පිරිකරාදි දේවල් ගොඩ ගහගෙන බාහුල්‍ය බවටපත් වෙලා වාසය කරනවා. එතන නෑ එතන තියෙන්නේ ආමිෂ දායාද. සාතලිකා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විනය නීති රීති පව බොහොම ගානකට ගන්න බොහොම ලිහිල් කොට අරගෙන වාසය කරනවා. එතනක් තියෙන්නේ ආංශ දායය. ඔක්කමනේ පුබ්බංගම නීවරණ ධර්මයන්ට අහු වෙලා වාසය කරනවා. නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා දේශනා කළා කියලා. නමුත් මේ තනත්තා නීවරණ ධර්මයන් පෙරටුකට පූර්වාංගම කොටගෙන ඒවට යට වෙලා වාසය. එතන තියෙන්නේ ආමිස දායාද. පවිවේකේ නික්ඛිත දුර. කාය වේග, චිත්ත වේග, උපදි වේග කියන මේවා ලබා ගැනීමට ප්‍රතිපත්ති කරන්න ඕන ධර්මයේ හැසිරෙන්න ඕන. ඒ ඔක්කොම අත්තර දාලා. ඒ කියන්නේ සැලකිල්ලක්වත් කල්පනාවක්වත් නැහැ. එතකොට එතන තියෙන්නේ තාමිෂය තමයි. ඉතින් මේ සරුවත් මහ රහතන් වහන්සේ වදාරනවා තෙරුන් මහ තෙරුන් වහන්සේලාත් මධ්‍යම තෙරුන් වහන්සේලාත් නවක තෙරුන් වහන්සේලාත් ඔය කියාපු කාරණා තුකෙන් තුනෙන්ම දෝෂ දර්ශනයට ලක් වෙනවා ඒ අය නිග්‍රහ කටයුතු කියලා. ඒ කාරණා තුනෙන් ඊළඟට උන්වහන්සේ වදාරන සත්‍රාංශෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ අපි එතන ඔක්කොම කෙලස් කියලා ගන්නවා කිව්වා කෙලස් 14ක් තියෙනවා. මේ කෙලස් කියනවා බොහොම ලාමක ධර්ම. ඔක්කොම ලාමක ධර්ම. ඒ ලාමකෝ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න අර මධ්‍යම ප්‍රතිපදාවට බැස්සහම එතන ධර්ම දායාද වෙනවා. චක්කකරණේ ඥානකරණේ උපතමාය අභිඥාය නිබ්බානාය සංවත්ත මොනස ඇති කරන නිර්වාණය පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. අයමේව අරියෝ අට්ඨංගිකමක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා සරියුත් මහ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දායාද ආමිෂ දායාද දෙක තව දුරටත් විස්තර කරමින් ඒ ආමිෂ දායාදයට හිමිකරුවන් වෙන්නට එපා මේ ධර්මයට හිමිකම් හිමිකරුවන් වෙන්න කියලා ධර්ම දායාදයට හිමිකරුවන් වෙන්න කියලා උන්වහන්සේ තව දුරටත් මේක මේ ශක්තිමත් කළා සනාත කළා දේශනා කළා ඒක තමයි මේ ධර්මදායාද සූත්‍රයේ මේ සාරය සම්පූර්ණයෙන් විස්තර කරන්නට බෑ. ඊටාම කෙටියෙන් සාරාංශය තමයි මෙතෙක් මේ පින්වතුන්ට කියා දෙන්නට යෙදුනේ ධර්මදායාද සූත්‍රයේ පිළිබඳ. පින්වත්නි දැන් පැයකටත් වැඩි සෑහෙන කාල සීමාවක් ගත වුණා මීට වැඩිය විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ධම්මදායාද සූත්‍රය කියන එක ඊටාම ශ්‍රේෂ්ඨ සූත්‍රයක් අති දීර්ඝ සූත්‍රයක් නමුත් හැකිතරම් කෙටි කළා මේ පින්වතුන්ට ඒ සූත්‍ර දේශනාවේ සාරාංශය තමයි කියලා දෙන්නේ ඒ කරුණ හිතට ගත්තාම බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අපි ආයතු මග මොකද්ද කියලා අර සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ කරුණවලුනුත් තේරුම් ගන්නට ඕන. ප්‍රධාන වශයෙන් මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට අපිට මඟ දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරන්නට ඕන. එහෙම ගමන් කරනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයට දායාද වෙන්නේ. ආමිෂයට නෙමෙයි. මුලින්ම කියලා දුන්න ආමිෂයේ 100% ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි තමන්ට ලැබෙන ආමිෂය ඥාන සම්ප්‍රයුක්තව ජීවිතේ පවත්වා ගැනීමට මහානදම් පුරා ගැනීම ආදී කටයුතු වලට ප්‍රයෝජනේ සඳහා ඒවා ප්‍රත්‍යවේක්ෂා කරමින් පාවිච්චි කරන්නට පුළුවන් ඒවා ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි ඒවටම ඇලිලා බැඳිලා ගැලිලා වාසය කිරීම තමයි මෙතන බුදුරජාණන් වහන්සේ වරද හැටියට දේශනා කළේ. එතකොට ධර්මයට දායාද වෙන්න හැමදෙනාම මහන්සි ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විවේකයේ වාසය කළා අපිත් විවේකයේ වාසය කරන්න. ඒ හැටියටම අපට කරන්න බෑ අපට පුළුවන් තරමින් මේ විවේකීව වාසය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරලා වාසය කළා අපිත් ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමට වෑයම් කරන්නට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඒව හොඳින් පිළි අරගෙන අර බාහුල්‍ය බවටපත් වෙන්නේ නැතුව නීවරණයන් යටපත් කරලා මේ කාය චිත්ත උපදී කියන විවේකයන් ලබා ගැනීමට වෑයම් කරමින් වාසය කරන. අන්න එතකොට ධර්ම දායාදයට හිමිකාරය වෙනවා. ඉතින් මේට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඊටාම වටිනා ධර්ම කාරණා ටිකක් මේ පින්වතුන්ට කියලා දුන්නා. මේ ගැන හොඳට හිතට අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද වෙන්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕනේ. එසේ ගතයට කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කර ගන්නා ලද උදාර කුසල බලයක් හේතුවෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා